සිහිය තුළ විතර බලන්න මොකටද අවශ්‍ය කරන්නේ. ආ ඒකත් එහෙනම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ භාවනා කරන්න බෑ විපස්සනා කරන්න පින්නේ කියන කාලේ එදා භාවනා කරේ මොකදද? මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ඉස්කෝලේ මොන්ටිසෝරි පන්ති. මේකෙන් පුරුදු කළා තමයි ඒකට සුදුසු කරන්න බෑ. නිසා පින් කරන්නයි මේ භාවනාව. ඒවන් දකින්න නෙවෙයි. ඒ කලක් එදාකටේ සමථ ප්‍රමණයයි. ඒ ආචාර්ය પરම්පරාවල ඕනම කෙනෙක්ගේ පදනමට ගිහිල්ලා බලන්න ඒ ආචාර්ය પરම්පරාව දැන් ඉන්න කාලේ සමහරට ජීවත් වෙනවා මේ නැහැත කාලේ සමහරට අපවත් වෙනවා ඒත් උපේ පෙන්නල වෙනස් අවුරුදු 40කට ඉස්සලා ඒ කියන යුග පුරුෂයෝ පුළුවන් තරම් මේ භාවනා ශේෂ්ත්‍රයේ දීපපල්ල පුරුෂ සැරිසටලා තියෙනවා සැරිසටලා බලනකොට තිබුණේ සමතකමයි චතුරාර්යක භාවනා විතරයි දැන් නෑ දැන් ඕනම කෙනෙකුට පටන් ගන්නකොට විපස්සනා කරනවා ඉතින් මෙව එක විදිහකට බලනකොට අපි උපන් යුගයේ ඇති විශේෂ ලක්ෂණ. මේ විශේෂ ලක්ෂණ පහම ලංකා බුද්ධ ශාසනයේ තියෙනවා. අන්න ඒක දිහා බලනකොට හිතා ගන්න පුළුවන් අපි මේ ජීවිතයට ආවේ ප්‍රශ්නහ බැලුම් බලලා වගේ. අපි බැරි වෙලාවක්වත් නෙවෙයි ඇති නොවිච්ච යුගයකට ආවනම් අපිට කවදාකවත් මේකේ හැකි සංඥාව ගන්න හම්බෙන්නේ නැහැ. අපි තනි අලියට මේ වැඩේ කරන්න බෑ. අපිට අවශ්‍ය ඒ කල්යාණ මිත්‍රයෝ ඒ ඒ ඒ කියන මේ සත්පුරුෂ මණ්ඩල නොසුබුණා නම් අපි නිකම්ම නිකම් කොට රටල් දාපු වැල් ගැඩවිල්ලක් වගේ වෙilla නැහැ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපිට මේ ප්‍රතිરૂප දේශයක් නැතුණයි කියලා හෝ පෙරකල පින් නැතුණයි කියලා හෝ මොනම දෙයකින් හරි මේක නෑ බෑ කියන පැත්ත ගන්න එපා. අපි මේ ලැබුවේ වටිනා ශන සම්පත්තිය බුද්ධෝත්පාද කාලයක් මනුස්සාත්ම භාවයක් ශන සම්පත්තියක් වටිනා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් වටිනා පැවිද්දක් කියන කාලයක් වනහෙන කාලයක් මෙවැනි විපස්සනාවකට ප්‍රභවයේ තියෙන වෙලාවේදී කරුණා කරලා අපේ තම තමන්ගේ චිත්ත ප්‍රවෘතිය සංසාරේ මේ පශ්චාත්තාවයෙන් කලා ගන්න එපා. නැති බැරි කම් හොයන්න යන්න එපා. හෙව්වොත් කෙලෙස් වලටයි අපි අනුග්‍රහ කරන්නේ. විපස්සනාට නෙවෙයි. විපස්සනාවේ තියෙන සක්කෝ කියන ගතිය හැකි සංඥාව. තමයි ළඟ තියෙන හොඳ පැති. අරගෙන මම සිල්වන්ත උමයි හේතු බල ධර්මයක් නිසා ඒ හේතු බල ධර්ම කියනවා කාටවත් නෙදෙන්නේ. ඒක මගේ ආඩම්බරයක්වත් මට බැජ් එකක්වත් නෙවෙයි. මට සමාජයක් ආවේ හේතුඵල ධර්මයක් නිසා හේතුඵල ධර්ම කියනවා කාටත් ඒ සමාන දෙනවා මේක මට අයිතියක් නෙවෙයි කියලා මේක හේතුඵල ධර්මයේ දැකීම තමයි විපස්සනා විදියම නැත්නම් මේ සම්මා දිට්ඨි එහෙම නැත්නම් දිට්ඨි විසුද්ධියේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අරහතාරයේ නීවර ධර්මයට කොබා කියලා අරමුණට මූණට මූණ දාලා මේ ආස්වාසි ප්‍රසවාසි නෙවෙයි. මේ හිතවිල්ලක් නෙමෙයි. මේ සාධ්‍යයක් නෙමෙයි. මේ වේදනාවක් නෙමෙයි ආස්වාසයමයි. අයිට පස්සේ මේ ප්‍රස්වාසය. මේක ආස්වාසය නෙමෙයි. සාධ්‍යයක් නෙමෙයි. වේදනාවක් නෙමෙයි. හිතවිල්ලක් නෙමෙයි කියලා. එක්කතරයක් දැක්කයි කියලා හිතන්න. ආස්වාසයලාගේ ආස්වාසය දකින්නවා. ප්‍රස්වාසය නෙවෙයි බවක් ගන්න. ප්‍රස්වාසයලාගේ ප්‍රස්වාසය දකින්නවා. ඒකට හරියට මේක කියමු වෙනවා කියනවා. විමසන නෝනේ දකින්න ආස්වාසයක් නෙවෙයි කියලා. මෙන්න මේ චිත්තක්ෂණයේදී මේ ආස්වාසයේ බවත් රූප ධර්මයක් බවත් ඒක ආස්වාසයේ බව දන්නා නාම ධර්මය භාවනා කරන හිත බවත් හැම මූණට මූණ දාන චිත්තක්ෂණයක් පාට සිද්ධ වෙනවා එහෙම නැත්නම් සීතේන වාරයක් පාස තමන් ඒක සමාදම් වෙනවා නම් ඒ සෑම වෙලාවකම මේ නාම කොටස මේ රූප කොටස කියලා සංසිද්ධියක් సంతానගත වෙන්න දෙකක ගැටුමක් අවශ්‍යයි. ආස්වාස ප්‍රසවාස කොච්චර ජීවිත වුණත් ඒකට මානසිකාරයේ දෙලා නැත්තම් ඒක අපේ කවුන්ස් පොතට වැටෙන්නේ නැහැ. පොත් බැීමට අහු වෙන්නේ නැහැ. ඒක මානසි ඒක පොත් බැීමට අහු වෙන්නේ මානසිකාරයේ යෙදුනොත් තමයි. ඒක නිසා මානසිකාරයේ යෙදුනා නම් මානසිකාරයට මෙනෙහි කිරීමට භාවනා හිතට නාම ධර්මයේ කියන එකට ගොදුරු වෙන සංසිද්ධිය බොහෝ විට රූප ධර්මයක්. කාමපසනාදී රූප ධර්මයක්මයි. ඒක නිසා අපි ආස්වාද ප්‍රසවාසයේ දිගේ මේ තමයි ආස්වාසේ වායෝ පොට්ටබ්බ ධාතුවේ කම්පන කංශල මේ තමයි ඒක ප්‍රස්වාසයේ නෙවෙයි ආස්වාසේමයි කියලා දැනගන්න මෙනෙහි කරන හිත කියලා මේ සාංශුද්ධිය ඇති වුණා නම් මේක තමයි විපස්සනාවේ මා කරතොරණ විපස්සනා ප්‍රවිෂ්ඨය ආරත් විපස්සකයි එතකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ ඕනම සංසිද්ධියක් කියලා කියන්නේ රාශියක් බව තේරුම් ගන්නවා ඒකකයක් නෙවෙයි එකෙක් නෙවෙයි එකියක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි දෙකක අඩුව ගන්න දෙකක පුට්ටුවක් නාම රූප දෙකේ පුට්ටුවක් මේ සංස්කාර කියන වචනයෙන් හැම වෙලාවෙම සඳහන් වෙනවා චේතනා කියලා කොටස් යමක් සංස්කාරයක් වඩපත් වෙන එතන චේතනාව යෙදුනොත් තමයි. ඒ චේතනාව යෙදෙන්න හේතු වෙන්නේ රූප ධර්මයක්. එක බඩේ කෝපෝ එක තේජෝ කෝවාද. ඒ චේතනාවට ගොදුරු වෙච්ච සංස්කාර බඩපත් වෙච්ච රූප ධර්මයේ පමණයි අපිට දුක ඇති කරන්නේ. ලෝකේ කොච්චර දෝ රූප ධර්ම තිබුණාට මානසිකාරට එල්ලුනේ නැත්තම් චේතනාවට ලක්ුනේ නැත්නම් ඒක සංස්කාර වෙන්නේ සංස්කාර වුණොත් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා එවැනි ලක්විච්ච දේ අනිච්චයටපත් වෙනකොට තමයි දුක ඇති වෙන්නේ ලක්විච්ච නැති අනන්ත අප්‍රමාණ රූප ධර්ම ලෝකේ තියෙනවා ඒක දුක්ඛ ධර්මයක් වෙන්නේ ඒක භාවනා කළ දුරු කරන්නත් බෑ භාවනා කළ දුරු කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප ධර්ම තමයි ඒක නිසා ඒක මානසිකාරය යොදන්න දෙයක් නෑ මානසිකාරය යෙදිලා අන්නේ වල සම්මාදිට්ඨියක් ඇති කරගන්න වෙනවා. ආස්වාසයට හිත ගියා නම් ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව මේ මෙහි කරන හිතට මේ චේතනාවට මේ භාවනා හිතට එල්ල වීමෙන් තමයි ඒක අවබෝධයක් ඥානයක් දැනීමක් සංසිද්ධියක් සංස්කාරයක් දෙයක් බාටපත් වෙන්නේ. දෙයක් බාටපත් වෙච්ච හැම දෙයකම අපේ මානසිකාරමය භාවනාමය විතක්කමය චේතනාමය කොටහක් තියෙනවා. එහෙම සම්බන්ධ නැති දේවල් අපිට භවනා කරන්න ඕනේ නැහැ. ඒක දුකක් වෙන්නේ නැහැ. අපිට අනිත්‍යක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට දුක දක ගන්න වෙන්නේ යම් ආකාරයකින් අපි ඇඟිලි ගහපු දෙයක තමයි. එමතෝ ධායති ශෝකෝ කියන්නේ විප්‍රේමයෙන්ම තමයි ඔය දුක බදාගෙන තියෙන්නේ. ඒ නිසා දුක පිළිබඳ ඇති අවිද්‍යාව තණ්හාවක් විදිහට කැපී පේනවා කියලා අටවචාන් මාසේ ලියලා තියෙනවා. දුක ටෙම්පරරි කරලා ගන්න පුළුවන් දෙයක් විදිහට අපි අවිද්‍යාවෙන් ටෙම්පරරි කරනවා. කරලා ඒ වැඩ පිළිවෙලට ප්‍රේම කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි ප්‍රේම කරන්නේ මොකටවත් නෙවෙයි දුකටමයි. නමුත් ඒකෙම කියන්නේ ඇති වෙන අපි අවිද්‍යාව කියන එක ටෙම්පරරි කරගන්නවා. ඊට පස්සේ සැප පිළිබඳ තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී සිටිනවා. ඒ නිසා කිසිම දෙවන්නේක් නැහැ අපට දුක ඇති කරන හෝ සැප ඇති කරන යම් ආකාරයකින් මේ අහගෙන රූප ධර්ම කොටසකින් මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා ඇල්ලුවා නම් එතන තමයි දුක තියෙන්නේ. එතන තමයි අනිත්‍ය තියෙන්නේ. ඒකයි සර්වචනහන්සේ ශ්‍රීමුක දේශනාවක් කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. සියලු ලෝකයේ තියෙන දේවල් අපිට භාවනා කරන්නත් බෑ අදාළ වෙන්නේ නැහැ. ඒක භාවනා කරලා දුරු කළ යුතු ප්‍රහාණය කළ යුත්තේ අපිට අපේ චේතනාවත් අපේ මානසිකාරට අපේ විතක්කේට ලක්විච්ච කොටස තමයි. ඒක අපේ අම්මගේ දෝෂයක්වත් තාත්තගේ දෝෂයක්වත් ආන්ගේ දෝෂයක්වත් ආකාශයේ දෝෂයක්වත් නෙවෙයි. තමන් අතුරියටම වග බලා ගත යුතු දෙයක්. මෙන්න මේ දේ මේ විදිහට සංස්කාරගත වෙච්චදී අනිවාර්යම රූප කොටසක් සහ නාම කොටසක් තියෙනවා ඒක නිසා ඒ දේෙන් ඇතිවෙන ප්‍රිය අප්‍රිය හොඳ නරක සාධාරණ සාධාරණකම් වෙනුවට මේ හුස්ම යන්නේකේ ආස්වාසයේ කම්පන චංචල ගති ආදී රූප කොටසේ මේකයි මේක වේදනාවක් නෙවෙයි ප්‍රසවාස නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න දේ නාමයයි කියලා මෙන්න මේ දේ වෙච්ච ගමන් මේ දේට හිත ගිය ගමන් අපි සංසාරේ නොදක්ක විදිහට සෑම සංස්කාරයකම සෑම සංසිද්ධියකම සෑම අත්විඳීමකම සෑම අත්දැකීමකම පළු දෙක වෙන් කරන්න දැනගත්තා. ඒකට ගිලා බහිනවා කියනවා, කීලා බහිනවා කියනවා, දැක ගන්නවා කියලා කියන්නේ ඕකයි. ඒක තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ. සිද්ධිය කියන්නේ ඒකක් නෙවෙයි. සිද්ධිය කියන්නේ පුද්ගලයක් නෙවෙයි, ස්ත්‍රියාවක් නෙවෙයි පුරුෂයෙක් නෙවෙයි ඒ දෙකක පුරුෂයක් කියන. මේ දෙක පටන් ගන්නදී දෙකට බෙදෙන මිස හොඳට බලනකොට වෙනවා වායෝ ධාතුවට වායෝ කොටබ්බ ධාතුවට තනියම ඉන්න බෑ. ඒකට පාදක ධර්ම වශයෙන් කියන්නේ ආපෝ තේජෝ පඨවි. ඒක වායෝ ධාතුව තියා හොඳට බලන්නේ එනේන හුස්ම වායෝ ධාතුව තියා බලනකොට පේනවා මේ වාත ධාරාව නැත්නම් මේ ඇඟට හුස්මි එවන තමයි නාසිකාග්‍රවදින ධාරාව තමන්න වැටෙන ගිය ධාරාවක් විදිහටද